ශාසනාව. අද සිකුරාදා රාත්‍රී ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ මහව ඉහළගම ගල්නෑ විහෙර පුරාණ ආරණ්‍ය සේනාසනාධිපති සම්මතානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා අද සිකුරාදා රාත්‍රී දේශකයන් වහන්සේ සම්මා සමාධිය පිළිබඳවයි අපට කරුණු පැහැදිලි කර දෙන්නේ. සරණි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු.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 ආදී අනන්ත ප්‍රමාණ සංසාරික දුක් ස්කන්ධයෙන් සදහටම අද මිදෙනවා කියන අස්ථානය ඇති කරගෙනයි හැම කෙනෙකුම මේ ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ මොහොතේදී නැවත නැවත නැවත නැවත කළ යුතු කාරණාවක් මුලින්ම මතක් කරන්නයි කල්පනා කරේ. එන්නත් මේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවෙම තමන්ගේ කර්ම මොකක්ද කියලා දැනගන්න. තමන්ගේ தত্ত্বය මොකක්ද කියලා දැනගන්න මේ වෙනකොට වෙනදා කියන තරහ తీරම නෙවෙයි, කර්ම කියලා කිව්වේ සසර ජීවිතයේ මම බුද්ධ ශාසනයෙහි කොතර යෙදිලා කියනවාද සංසාරික ජීවිතයේ මම කළ යුතු දේ කළ යුතු එකම දේ කොයිතරම්නම් කරලා තියනවද මේ වෙනකොට සසර ජීවිතයේ මම ඇස් කරගත්ත ඒ කුසලය ආනුභාවයක් වශයෙන් මගේ සිත තුළ කොපමණ නැගෙන වාද මේ වෙනකොට කියලා මගේ තුළ සකස් වෙන වාද මේ වෙනකොට කියලා ධර්ම දේශනාව සිද්ධ වෙන වෙලාවෙම පිටත්දී මේ අතු විමසන්න ඕනේ. ආය තවත් කල් කාලය ගන්න අවස්ථාවක් නෙවෙයි. ආය තවත් කාලය ගන්න අවස්ථාවක් නෑ, වෙලාවක් නෑ. මේ වෙලාවෙම මේ වෙලාවෙම මේ විමසීම ඉස්සෙල්ලා කරන්න ඕනේ. මගේ මේ නැගෙන යම් හැඟීමක් තියෙනවද කියලා කල්පනා කරන්න. මගේ හිතේ මේ වෙනකොට නැගෙන්නා වූ යම් හැඟීමක් තියෙනවත් පින්නත් මේ කිසිම දෙයක් ඉවේ නම් පහළ වෙන්නේ නැත. කිසිම දෙයක් ඉවේ පහළ වෙන්නේ නැත. එහෙනම් යමක් දැක්කහම යමක් ඇහුනහම යමක් විඳිනකොට ඒ දකින්න විඳින අහන හැමදේ ගැනම තමන්ගේ හිත තුළ යම් හැඟීමක් පහළ වෙනවා නම් ඒ හැඟීම් පහළ වෙන්නේ කරන කියන හැම දෙයක් සිද්ධ කරන්නේ ඉවේ නම් නෙවෙයි ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතු කාරණා ඇතුව. දැන් අපේ අවධානය යොමු කරන පළවෙනි කාරණාව ඉවේ කිසි දෙයක් වෙන්නේ නැහැ කියන එකත් මතක තියාගෙන අපි අපේ අවධානය යොමු කරනවා මෙන්න මේ කාරණාවට. යමක් දකිනවා පින්වත්නි අපි ඇහැට. පළවෙනි ගැටලුව පළවෙනි ප්‍රශ්නය අපි ඉදිරිපත් කරගන්න අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඇහැට අපි යමක් දකිනවා කනට යමක් අහනවා නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් වලට නොයේකුත් දේවල් ග්‍රහණය වෙනවා අරමුණු වෙනවා මේ ජීවිතය ජීවත් කරනකොට මේ මල් පොකුර අරමුණු වුණාම මෙතන ඉන්න ඔක්කොටම ඇති වෙන්නේ එකමම හැඟීමක් නෑ වෙනස් එක්කෙනෙකුටම පින්වත්නි එක දෙයක් කෙරෙහි හැමදාමත් ඇති වෙන්නේ එකමම සංඥාවක් නෑ ඒකත් වෙනස් නානාත්ම සත්‍යයන් තුල නානාත්ම සංඥා තියෙනවා විතරක් නෙවෙයි එකම සත්‍යය තුලත් නානාත්ම සංඥා තියෙනවා එක එක එක එක සංඥා එකම වස්තුව කෙරෙහි එක එක එක එක සංඥා තියෙනවා ලෝයේ යම් වස්තුවක් තියෙනවද පිළිබඳව ඒ වස්තුවේහි ඇත්ත తত্ত্বය කියලා කියනවා නම් ඒක එකක්ද වෙන්නේ ඒක දෙකක්ද වෙන්නේ තුනක්ද වෙන්නේ හතරක්ද වෙන්නේ ඇත්ත නම් එකයි ඒක ඇත්තක් මේ ලෝකේ තියෙනවා එතකොට අපිම අපෙන් විමස ගන්නවා මෙන්න මෙහෙම මේ වස්තුව කෙරෙහි තියෙනා වූ යම් ඇත්තක් තියනවාද ආන්ගේ ඇත්ත සංඥාවමද මගේ సంతාණයෙන් නැగిලා ඉන්නේ කියලා කිව්වොත් ප්‍රත්‍යය. ඒ වගේ නැද්ද? යමක් දකින්න පිළ. ඒ යමක් දකිනකොට යම් යම් සංඥා ඇතිවෙනවා කියලා. එතකොට මේ අය කල්පනා කරන්න ඕනේ මට මටත් යමක් දකිනකොට සංඥාවක් ඇති වෙනවා. ඒක නානා නානාත්ව සංඥා කියලා කිව්වා. එක එක්කෙනාට එක එක්කෙනාට වෙන්නේ එක එක සංඥා කියලා කිව්වා. දැන් මට ඇති වෙන සංඥාව ඇත්තම දන්නේ මට ඇති වෙන සංඥාව ඇත්තම දන්නේ නැහැ. හරියටම හරියටම දන්නේ නැහැ. මේක ගැන හොඳට විශ්වාසද? මට ඇති වෙන සංඥාව හරියටම හරි කියලා විශ්වාසද? හරියටම හරි කියලා විශ්වාසද? විශ්වාස නැත්තේ ඇයි? හරිද කියන්නේ මම දන්නේ මගේ ගෝචර වෙච්ච සීමාව තුළ ඉන්නහාට මට සංඥා ඇති කරගන්න පුළුවන්කම පුළුවන්කමක් නැහැ. මගේ ගෝචර භූමිය තුළ ඉන්නහාට සංඥා ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒක තමයි මගේ එක්තරා දක්ෂතාවයක් තියෙනවා. මට එතනින් එහාට යන්න පුළුවන් කමක් නැහැ. හරියට නිකන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත්ත කෙනෙකුට උසස් පෙළ ගණිත ගැටලුවක් විසඳන්න කියලා දුන්නොත් එතනින් එහාට යාට ඒක කරගන්න පුළුවන් කමක් නැහැ. අපි ඉගෙන ගන්නවා කියලා ඔය කුංචි කාලේ ඉඳන් අධ්‍යාපනය ලබනවා කියලා මොනවද එකතු කරන්නේ? එකේ ඉලක්කම දැක්කහම පුංචි කාලේ අපේ අම්මලා තාත්තලා මොකද කරන්නේ කියලා පුතේ මේ තමයි එක මේ තමයි දෙක මේ තමයි තුන අ ආ උ මේකේ ගන්න මොනවද කරන්නේ මොනවද කරන්නේ සංඥා ඇස් කරනවා එතකොට එක වතාවක් දෙවතාවක් තුන් ආවතාවක් වින්නත් යමක් දැකලා ඒ දේ තමන්ගේ හිතේ නැවත නැගෙන තත්ත්වයට පත් වුණාට පස්සේ ආයතරයක් අර එකේ ඉලක්කම දකිනකොට කාගෙන්වත් අවසරයක් ඕනෙත් නැහැ කවුරුවත් කියලා දෙන්න ඕනෙත් නැහැ මේ එකේ ඉලක්කම දකිනකොට ඇහෙනකොට අපිට එකයි කියන අගය හැඟීම මතක් වෙනවා ඇහුණාම එක කියලා කියනකොට අපි දන්නවා එතන දෙකක් නැහැ එකයි කියලා ආම් බලන්න එහෙනම් යම් දෙයක් සටහන් වුණා වාගේ සටහන් වෙලා නෙවෙයි කොහොමවත් සටහන් වුණා වාගේ නැවත නැවත සකස් වෙන අභූවක් වෙනවා ආන්ගේ වගේ ස්වභාවයක් තම තමන්ගේ సంతානවල තියෙනවා ඒක පිළිගන්නවද අපේ මේ මානසිකාරය කියලා කියන වැඩපිළිවෙල තුළ තියෙනවා වෙනත් මේ අතීත සටහන් ඒ විදිහටම නැවත නැවත නැවත නැවත සකස් වෙන ස්වභාවයක් අන්න ඒකට කියනවා සංඥාවන් අම්මාය තාත්තාය ගහ මල කුඹුර ගේ නම් වශයෙන් එකේ කියලා හඳුනන අය ඔක්කොම දැන් තවත් අපි මේක පැහැදිලි කරගමු මේ සංඥාවල් ඇති වෙන්නේ මොනවා හේතුවලද කියලා විතරටකින් ගෙනාපු කවදාකවත් දැකලා නැති හැබැයි හොඳට සුවඳ සමන පළතුරක් අපේ අතට දෙනවා අපි කවදාකවත් දැකලා නැහැ මේක. දැන් සුවඳයි. ඉවසගෙන ඉන්න බෑ කන්න දෙනවා. කොහොමද කන්නේ දැන්? කවුද දන්නේ මේකේ පොත්ත කනවද? මදේ කනවද? ඇටේ කනවද? මොකක්වත් දන්නේ නැහැ. එහෙනම් කොච්චර උත්සාහ කරත් නොදන්න දේ ගැන සංඥා ඇති වෙන්නේ නම් කවුරු හරි එක සැරයක් හරි කියලා දුන්නා නම් ඒ පිළිබඳ සංඥාය වෙනවා. දැන් තේරෙන්න ඕන දෙයක් මේ බුදුරජාණන් වහන්සේගේ මහත්තාවය බුදුරජාණන් වහන්සේගේ මහිමය කොච්චරද කියලා. අපි හොඳටම දැන් තේරුම් ගත්තා නොදන්න දේ ගැන සංඥා ඇති වෙන්නේ නැහැ කියලා. නොදන්න දේ ගැන සංඥා ඇති වෙන්නේ නැහැ කියලා. නොදන්න දේ ගැන උතුම් බුදුරජාණන් වහන්සේ සංඥා ඇති උනේ කාගේ උදව්වෙන්ද? කාගේ උදව්වෙන්ද? කාවින සුදවකින් නෙවෙයි. සාරාංශයේ කල්පලක්ෂයක කාලයක් තිස්සේ පෙරුම් දම් දිවේ දිනන්නේ අන්න බලන්න වෙන කෙනෙකුට කරන්න බැරි වැඩක් කරන්න. වෙන කෙනෙකුට කවදාකවත් කරන්න බැරි වැඩක් සිද්ධ කරන්න කවුරු වෙනවද? දීපංකර බෝධි මූලයේදී තනියමම නිවන් දකින්න පුළුවන්කම තියෙන ශ්‍රාවක බෝධියේ හැබැයි මේ උදතලා නිවනින් නම් මට බලක් නැත මම අන් අය දිවාගෙන නිවනවාය කියන අදහස ඇති කරගෙන මොකද කරේ මහා ඉනිගෙන දැවෙන සංසාර කින්නට දැනගෙනම පැනලා පිටත් අනිත් අය සංසාර කින්නට පණින්නේ නොදැනගෙන ගිනි ගන්නවා කියලා ඊට වැඩිය తాවකාලික සැප හොඳයි කියලා නිවන් දකින්න අවශ්‍ය කරන සියලු අවබෝධය තියාගත්ත අය සංසාර කින්න ගැන හොඳට දන්නා. ඒක විතර භයානකම හොඳට දන්නවා. පිළිගන්නවා කියලා දැනගෙන කින්නට පණින්නේ මහා බෝසත්වරු. එමුනම් එදා ඒ කින්නට පැන්නේ කවුරු වෙද? අපි නෙවෙයි. අන්න එවැනි වූ බුද්ධ ශාසනයක් අපිට මේ වෙනකොට උරුම වෙලා තියෙනවා. මහා හැඟීමකින් සාරා සංගේ කල්පලක්ෂයක කාලයක් සැදරුම්දම් පුරලා සකස් කරපු බුද්ධ ශාසනයක ආරක්ෂාව යටතේ මඟ පෙන්වීම යටතේ මේ අදත් ඔබත් මමත් මේ සාකච්ඡා කරන්නේ ඒ උතුම් බුදුරජාණන් වහන්සේ අපේ දේශනා කරපු ඒ උතුම් ධර්මයට අනුව ජීවිතය සකස් කරන්නේ කොහොමද කියන එක යන්න ඕන සාකච්ඡා කරන්නේ. ඉතින් කවුරුත් සතුටු වෙන්න ඕනේ මම බොහෝම පුණ්‍යවන්තයි. මම බොහෝම වාග්ය සම්පන්නයි. ඒ මොකද මට මනුස්ස ජීවිතයක් ලැබිලා නිවැරදි සංඥා ඇති කරගන්න පුළුවන් මනස්කාරයක් ලැබලා තියෙනවා. නිවැරදි සංඥා ඇති කරගන්න පුළුවන්. පෝස්ටරේක් ළඟට ගිහිල්ලා බඩු පැටියෙක් ළඟට ගිහිල්ලා අවුරුදු 10ක් එක්කන් යනවා කියන්නේ කොහොමද සෝරි හැබැයි එකේ ඉලක්කම ගැන එයාලට සංඥා ඇති වෙන්නේ නැහැ. මනුස්ස ජීවිතයේ තියෙන ප්‍රබලත්වය තේරුම් ගන්න ඕන දෙයක් මේ භවෙ. මේ ලැබිලා තියෙන මානසිකාරයට සංඥා ඇති කරන ස්වභාවයක් තියෙනවා. සංඥා ඇති වෙන ස්වභාවයක් තියෙනවා. ඒක නිවැරදි සංඥා ඇති කරගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. වැරදි සංඥා නෙවෙයි. නිවැරදි සංඥා ඇස් කර ගන්න නම් මනසෙන්ට මහා උදව්වක් ඕනේ සාමාන්‍ය කෙනෙක්ට. ආගෙන්ද අර පළසම ගෙඩිය කන්න දරුව බලාගෙන ඉන්නවා සුවඳ හැමුවද? ඒ වෙලාවට ඒ જાතියේ පළසම කාප් කෙනෙක් ඇවිල්ලා කියලා දෙන්න ඕනේ. මේකෙ මෙන්න මේ විදිහට පොත්ත අයින් කරලා මදේ නම් කන්නේ මේ විදිහටයි මේක වලදන්නේ කියලා කියලා දෙන්න ඕනේ. අන්නේ කියලා දුන්නාට පස්සේ ඊළඟ දවසේ ආයෙ ඒක කරන්න කවුරුවක්වත් ඕනේ ඕනේ නැහැ. එහෙනම් ආන්ගේ වගේ උතුම් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා තුනත් මේ රූප කෙරෙහි වේදනා කෙරෙහි සංඥා සංකාර විඥාන කියලා කියන පංච උපාදානස්කන්ධය. වැරදිලා කියන පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇත්ත తත්වය දේශනා කරනවා. මෙන්න මේකයි මේකේ තියෙන ඇත්ත తත්වය කියලා. ආන්ගේ ඇත්ත తත්වය ශ්‍රවණය කරන නුවණැති මිනිසුන් ඒ බණ අහලා නිකන් ඉන්නේ නැහැ. ඒ බණ අහලා නිකන් ඉන්නේ නැහැ. මගේ තුල නිවැරදි සංඥා ඇති කරගන්න ඕනේ. ඒ ධර්මය ඇහුණාට පස්සේ පින්වත් මේ කල්පනා කරන සසර ජීවිතේ මං වැරදි සංඥා නිසා බොහෝ දුර දුව පැනවිලා. අත් කැඩුන, කකුල් කැඩුන, දැවිලා පිච්චුන, අම්මගෙන් වෙන් වුණ, තාත්තගෙන් වෙන් වුණ ගොදුරු බවට පත් වුණ අනිත් අනිත් සත්ත්වයන්ගේ ගොදුරු බවට පත් වුණ චිත්ත පීඩා ඇතිවන අඳුරු අගුරපු වාර ගාන මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ මේ හැම දෙයකම හේතුනේ මගේ නොදැනුවත්කම හින්දා මට වැරදි සංඥා ඇති කරගන්න පුළුවන්කම තිබුණේ නැහැ මගේ තියෙන නොදැනුවත්කම හින්දා අවිද්‍යාව හින්දා මට නිවැරදි සංඥා ඇති වෙන්න අවශ්‍ය කරන හේතු සකස් වෙන්නේ නැහැ මේ වාග්යවත් වූ කාලයේදී එහෙම නැහැ. බුදුබණ ඇහෙන කාලයේදී එහෙම නැහැ. මගේ වැරදිලා කියන සියලු සංඥා සකස් කරගන්න පුළුවන්කම මට තියෙනවා කියලා බොහොම සතුටු වෙන්න ඕනේ. බොහොම සතුටු වෙන්න ඕනේ, බොහොම සතුටක් ඇති කරගන්න ඕනේ. අද මේ වෙනකොටත් ඉන්නත් අපිට ඒ උතුම් ධර්මය තුලින් තමන්ට තමන්ව නිවැරදි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ බව තේරුම් අරගෙන දැන් අපි සූදානම් වෙන්නේ මේ සූත්‍ර ධර්මයට ඉහි සැරේ අවබෝධ වෙන්න මේ සූත්‍ර ධර්මයේ තුලින් පින්වත්නි සියලු සංඥා අපි තුල ජනිත වන්නා වූ වැරදිලා තියෙන සියලු සංඥාවන් නිවැරදි කරගන්න පුළුවන්කමක් තියෙනවා බලන්න මම ඉස්සෙල්ලා මතක් කරා අර පළතුරු කිරිය ගැන කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ පළතුරු කිරිය කපන විදිය වැරදිද කියලා දුන්නොත් එතනින් එහාට එන්නේ නැහැ වැරදි සංඥා. දැන් ලෝකයම අවබෝධ කරගත්ත උත්මයන් වහන්සේ නමක්ගේ ආවාසය නොලබමු හින්දා සතර ජීවිතේ අපිට එක එක්කෙනා එක එකව උගන්වලා. ඒ උගන්වපු හින්දා අපි ඒ ඒ වාගේ ඇලිලා. ඒ ඇලෙන්න ඇලිලා ග්‍රහණය කරගෙන. ඒවා නැවත නැවත හේතු වෙවි අදටත් රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ ඇලෙන ස්වභාවය සතුට වෙන ස්වභාවය ග්‍රහණය වෙන ස්වභාවය අඩුවක් නම් නෑ. ඒකින්ද සංසාර ජීවිතේ බොහෝ දුර නැවත නැවත නැවත නැවත නැවත නැවත යන්න වෙනවා. මහා දුක් ගොඩක් විඳින්න වෙනවා. නමුත් තුන් ලෝකයක් බබලවාගෙන ලෝකෙට ඇහැක් පහළ වුණා වගේ අපි කෙරේ මහා කරුණාවකින් කටයුතු කරලා මේ ලෝකේ අවබෝධ කරගත්ත බුදුන් වහන්සේගේ ධර්මය ලැබලා තියෙන මේ කාලේ අර වැරදි අවිද්‍යාව හින්දා ඇතිවන්නා වූ වැරදි සංඥා වැරදි මනසිකාරයන් හින්දා ඇතිවන්නා වූ වැරදි සංඥා නිවැරදි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වැරදි සංඥාවන් නිවැරදි කරගන්න පුළුවන්කමක් තියෙනවා. එක එක එක එක ඒවා අපේ වාසනාවට වගේ පින්නන්නේ එක එක එක එක ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න අවශ්‍ය කරන විධානයන් පහළ වුණා. ඒ නිදානයන් පහළ වෙච්ච හින්දා අදටත් අපිට මේ දේශනා කරපු ධර්මය ලැබිලා තියෙනවා. එක එක වෙලාවට එක විදිහට. බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ ගිරිමානන්ද කියන වික්ෂුන් වහන්සේ ගිලන් ගුණා කියලා. මේ ගිලන් බව ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ සැලකර කල්ලි බුදුරජාණන් වහන්සේ සඳහන් කර ආනන්ද හාමුදුරුවන්ට ගිහිල්ලා දස සංඥාව දේශනා කරන්නය කියලා. දස සංඥාව දේශනා කරන්නය කියලා. මේ දස සංඥාව දේශනා කරපුවාම ගිරිමානන්ද හාමුදුරුවන්ගේ අර තිබුණා වූ අසනීප දුර වෙලා ගියා. ඉතින් මෙන්න මේ මේක තමයි මේ සූත්‍රයේ සාධාරණ කතාව. මේ නිදාන කතාවට අනුව අපිට මේ සූත්‍රය ලැබෙන්නේ විනාත් මේ අංගුත්තර නිකායේ දසක විපාකය කියන සචිත්ත වර්ගයේ තියෙන නිර්මාණන්ද සූත්‍රය කියලා කියන සූත්‍ර ධර්මයේ මේ සූත්‍ර ධර්මය මේ විදිහට දිගහැර ගන්න අපි නොයේකුත් උපකාරක ග්‍රන්ථ හොයන වෙලාවේ අපි ගෞරවයෙන් මතක් කරනවා අපි පූජ්‍ය වැලිගම ඥානරතන ස්වාමීන් වහන්සේ රචිත නිර්මාණන්ද සූත්‍රය කියලා කියන පුංචි පොත් බින්ද ඒක පුංචි පොතක් නම් වෙන්නේ නැහැ. මේක මහා පොතක් බවට පත් වුණා මේ කරුණ ඒක රාශී කරගන්න. ඒ වගේම සූත්‍ර මිලක පොත් වහන්සේ අපිට සාල හේතුවක් වුණා මේ කරුණ ඒක රාශී කරගන්න. එතකොට මේ සූත්‍රය තුල තියෙන කාරණා සැකෙමින් ගත්තොත් විතරයි අපිට වැරදිලා තියෙන සංඥාවන් නිවැරදි කරගන්න ක්‍රමවේද 10ක් තමයි මේ සූත්‍ර ධර්මයේ තියෙන සාරාංශයක් වශයෙන් අපි විමසලා බලමු. සාමාන්‍ය ලෝකයේ ඉන්න මනුස්සයාට ලෝකයේ දේවල් අරමුණු වෙනකොට ඇති වෙන සංඥාවල් තමයි නිත්‍ය සංඥාවල්. මේ ලෝකයේ තියෙන දේවල් නිත්‍යයි. මොහොතකට හරි නිත්‍යයි. දවසකට හරි මේවා තියෙනවා වෙනස් වෙන්නේ නැහැ. ආන්ගේ නිත්‍ය සංඥාව හින්දා ඒ වගේ ඇලෙනවා. සතුටු වෙනවා. ඒවා ග්‍රහණය කරගන්නවා. අන්න ඒ ස්වභාවය ඇති කරලා අනිත්‍ය සංඥාව ඇති කරගන්න විදිය පළවෙනියෙන්ම මේ සුත්ත ධර්මයේ කතා කරනවා. ඊළඟට මිනිස්සුන්ට තියෙන ඊළඟ කාරණය තමයි වැරදි අදහස තමයි වැරදි සංඥාව තමයි මගෙත් එක්ක එකට ළඟින්ම යන වෙනස් නොවන මගේ මට ඕන හැටියට පවත්ව ගන්න පුළුවන්කම තියෙන මෙහෙම වුණොත් හොඳයි කිව්වොත් මෙහෙම තියාගන්න පුළුවන් මෙහෙම නොවුණොත් හොඳයි කිව්වොත් මෙහෙම තියාගන්න පුළුවන් මගේ වශයෙන් ගන්න පුළුවන් කියලා දැනෙන ශරීරයක් සහ හිතක් වෙනවාය ආත්ම කොට ගන්න පුළුවන් නාම රූප પરම්පරාවක් වෙනවාය මගෙත් එක්ක ඉන්න මගේ කියලා ගන්න පුළුවන් අන්න ඒ වගේ කොටසක් වෙනවා ඒ විතරක් නෙවෙයි මගෙත් එක්ක වටේටත් ඒ වගේ අනිත් අයත් ආත්ම කොට ගන්න පුළුවන් කියලා බාහිර සහ අභ්‍යන්තර වශයෙන් තමනුත් එක්ක එකතු වෙලා Tamanට අවශ්‍ය වශයෙන් ගන්න පුළුවන් විදිහට ඇදිලා යන සංසාර ජීවිතයක් යන ආත්මයක් වෙනවාය කියලා වැරදි සංඥාවක් සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙනවා. ආන්ගේ වැරදි සංඥාව වෙනුවට නිවැරදි සංඥාව ඇති කරගන්න අනාත්ම සංඥාව ඇති කරගන්න අවශ්‍ය කරන ක්‍රමවේද මේ සූත්‍ර ධර්මයේ මොනවට පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට දකින දකින රූපය පිළිබඳ දිනන්නේ ඉතාම සුබ සංඥා ඇති වෙන ස්වභාවයක් වැරදිච්ච හිත්වල තියෙනවා. සුබ සංඥා කරගෙන ශරීරයක් දැක්කම මේක සුබයි, මේක සුන්දරයි, මේක මధుරයි, මේක ප්‍රියයි, මේක අපූර්වයි කියලා ඒකෙන් ඇලෙන ගතියක් සාමාන්‍ය හිත්වල තියෙනවා. මේ ඇලෙන ගතිය සංසාර ජීවිතේම මහා දුක්ඛ සත්‍යයක් විදිහට හේතු වෙනවා. අන්න ඒ ගතිය අයින් කරලා අසුබ සංඥාව වර්ධනය කරන්න. සුබ සංඥාව වෙනුවට අසුබ සංඥාව වර්ධනය කරන්න. එතකොට පින්නත් වෙනස් වෙලා චින්තන විප්ලවයක් සිද්ධ වෙනවා. මේ අනුව කටයුතු කළොත් අනිත්‍ය සංඥාව උපදිනවා යමක් දකිනකොට සංඥාව නිවැරදි වෙනවා කියන්නේ ඒකයි. වෙනදාට නිත්‍ය හැඟීම් නැති වෙන තැන මෙන්න අනිත්‍ය හැඟීම් ඇති වෙන්න පටන් ගන්නවා. වෙනදාට ආත්ම හැඟීම ඇති වෙන තැන මෙන්න අනාත්ම හැඟීම ඇති වෙන්න පටන් ගන්නවා. වෙනදාට රාග ආදී කෙලෙස් ධර්ම හේතු කොටගෙන සුභ හැඟීම් ඇති වෙන තැන්වල මෙන්න අසුභ හැඟීම් ඇති වෙන්න පටන් ගන්නවා. වෙනදාට මේ ශරීරය හොඳ දෙයක්ද? මේ ශරීරය ආදීනව කියන සංඥාව ඇති වෙන්නේ නැතුව මේක හොඳ දෙයක්ද මේකේ ආදීනව රහිතයි කියලා සතුටු වෙවි හිටිය කෙනාට පින්නත් මේ මේක ආදීනව සහිතයි මේක එක මොහොතක් තියාගන්න පුළුවන්කම නෑ. මෙවැනි ශරීරයක් අරගෙන මට වැඩි දුර යන්න පුළුවන්කමක් නෑ. අද හැන්ද වෙනකන්වත් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියන්නේ නෑ. මේ ඉඳගත තැනින් නැගිටින්න පුළුවන්කමක් කියන්නේ නෑ. ආන්ගේ තරමටම මේ ශරීරයේ ආදීනව සංඥාව තමන්ගේ තුළට ඇති කරගන්න තමන්ගේ තුලින් ඇති කරගන්න මේක සකස් කරගන්න අවශ්‍ය කරන්න ඕන දේ බලන්න සූත්‍ර ධර්මයේ පුරාවට පින්වත් කළ යුතු දේ සඳහන් වෙනවා. එහෙම නැතුව මේක ඉවේ පහළ වෙන දෙයක් නෙවෙයි කියලා මම කලින්ම කිව්වා. නිවැරදි දේ දැනගත්තොත් නිවැරදි සංඥා ඇති වෙනවා. නිවැරදි සංඥා ඇති වුණොත් නිවැරදි ආකාරයට ලෝකය දැනෙනවා හැඟෙනවා කියන්නේ සත්‍ය අවබෝධය ඇති වෙනවා කියන එකයි. බලන්න සමන්ට අනර්ථකාරී අකුසල වේගයන් කියනවා පිටත් ඒ අකුසලය ප්‍රහාණය කරන්න ඕනේ කියන සංඥා සාමාන්‍ය කෙනෙක් තුළ ඇති වෙන්නේ නැහැ. මේක අයින් කරන්න ඕනේ, මේක බැහැර කරන්න ඕනේ, මේක දුරෙන්ම දුරු කරන්න ඕනේ කියලා සාමාන්‍යයෙන් අදහසක් ඇති වෙන්නේ නැහැ කෙනෙක් තුළ. අන්න එහෙම අදහසක් ඇති වෙන්නේ නැති හින්දා ඒ කට්ටිය ඒක ප්‍රහාණය කරගන්නේ නැහැ. ප්‍රහාණය වෙන්නේ, ඉවේ ප්‍රහාණය වෙන්නේ නැහැ. ඇතුළෙන්ම නැගෙන තල්ලුවක් කියනවා. අන්නේ විදිහට ප්‍රහාණය කරන්න ඕනේ ප්‍රහාණය කරන්න ඕනේ කියලා හැම මොහොතකම තමන්ගේ හිතෙන් සංඥාවක් ඇති වෙලා නැතිලා එන தත්ත්වෙට ඉඳ සකස් කරගත්තේ නැත්නම් නිවන් දැකීමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් අන්න ඒ වගේ අත්‍යවශ්‍යම සංඥාවක් තමන් තුළින් ඇතිලා ප්‍රහාණ සංඥාව කියලා කියන්නේ. ප්‍රහාණ සංඥාව ඇති කරගන්න විදිහ මේ සූත්‍ර ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට පින්වත්නි යම් සිතේක තියෙන උත්කෘෂ්ඨ ස්වභාවය තේරුම් ගත්තේ නැත්නම් මේ තැනත්තා එතෙන්ට යන්නේ නැහැ. මේ ජීවිතේ ජීවත් කරනවා තමයි රාග දේශ මොහොලින් පීඩිත වෙලා ඒ වාගේම ඇලී ගැලී වාසය කරමින් ඒ වාගේම ඒ වයින්ම නැවත නැවත සතුටු වෙමින් කටයුතු කරනවා විනා චිත්ත සංකාන වලින් නිවනේ තියෙන අපූර්වත්වය පිළිබඳ සංඥා ඇති වෙන්නේ නැහැ. නිවන් දැකීම කොච්චර සුවදායක දෙයක්ද හිතෙන්ට මම ළඟාගේ යුතුයමයි කියලා අති ප්‍රබලව සංඥා ඇති වෙන්නේ නැහැ. ආන්ගේ ඇති නොවීම හේතුවෙන් සංසාරගත ජීවිතේ ඉතාම දුක්බර තත්යකට පත් වෙනවා. අවස්ථාවල් ගොඩාක් ගිලිහෙනවා. අවස්ථාවල් බොහෝමයක් ගිලිහිලා ගිලලා තියෙනවා. ඉතින් යම් කෙනෙක් තුළ විරාග සංඥාව නිබඳව තියෙනවා නම් රාග ඇති වෙන කල්හි විරාග සංඥාව නැත්තම් විරාග සංඥාව තියෙනවා නම් තමයි ඒ තනත්තා තුළ රාග ප්‍රහාණය කිරීමේ හැකියාව විතරක් නෙවෙයි මේ විරාගය කියන තැනට මාවපත් වෙන්න ඕනේ, පත් වෙන්න ඕනේ, පත් වෙන්න ඕනේ කියන අදහස ඇති ඉතින් අන්න ඒ සංඥාව ඇති කර ගන්න ප්‍රායෝගික ක්‍රමවේද මොකක්ද කියලා මේ ධර්මයේ සඳහන් වෙනවා. ඊළඟට සියලු දේෙන් අයින් වෙලා වාසය කිරීම. මේ තියෙන ශරීරයෙන්වත් නැත්නම් ඉලක්කවත් නැතුව ඔක්කොම ඉවර වුණාට පස්සේ කෙනෙක් පරිනිර්වාණයෙන් පසුව තියෙන தত্ত্বය මොකක්ද? එතනින් එහාට ගෙවීමක් නැති සුවය. කිසියම්ම දෙයක් නැති සුවය. නොවිදීමේ සුවය. අත්විදීමේ තියෙනා වූ උත්කෘෂ්ඨ ස්වභාවය මොකක්ද? විදීමක් ඇතිකල්හි එතන තණ්හාවක් ඇත. එහෙනම් තණ්හාවක් නැති තණ්හාවෙන් තොර ඒ සාන්ත වූ ප්‍රණීත වූ තුම් වූ උපද්‍රවයන්ගෙන් තොර ඒ උතුම් නිර්වාණ ධාතු පිළිබඳ සංඥාවක් නැත්නම් ඉතින් ළඟා වෙන්නේ නැහැ. ඒක පු탁ජනව ඉඳගෙන මේ සංඥා ඇති කරගන්න ඕන කියලා. පු탁ජනයා සතහායි මේ සංඥා ඇති කරගන්න විදිහ. ඒවා සම්පූර්ණ වෙන්නේ කොයි වෙලාවෙ හරි මාර්ගසිතක් ඵලසිතක් පහළ වෙනකොටයි. එහෙමනම් සාමාන්‍ය ජීවිතයේ ඉන්න කෙනෙකුට තමන්ගේ සකස් කරගන්න ඊළඟට සබ්බ ලෝකේ අනවිරත මේ ලෝකේ මං ඇලෙන්නේ නැතුව ජීවත් වෙනවා ඇලෙන්නේ නැතුව ජීවත් වෙනවා ඇලෙන්නේ නැතුව ජීවත් වෙනවා කියලා හැම වෙලේම නොඇලීමේ සංඥාව නැත්තන ඇලෙනවමයි ඇලීමේ ස්වභාවයම තියෙන මේ හිත නොඇලී තියාගන්න නම් පින්වත් යමක් දැක්කහම නිවැරදි සංඥාවක් ඇතිවෙනවා මේක ඇලෙන්න හොඳ දෙයක් නෙවෙයි මේක නොඇලිය යුතු දෙයක් දැන් මේ වෙනකන් සංසාර ජීවිතයේ සිද්ධ වෙලා තියෙන්නේ නොයලිය යුතු තැන ඇලීම නොයලිය යුතු තැන ඇලීම තමයි සතර ජීවිතයේ මේ තාකල් සිද්ධ වෙලා තියෙන්නේ. ආංගේක කුටියට කුරු කරන ධර්මයක් මේ සුත්ත ධර්මයේ තියෙනවා. නොයලිය යුතුයි නොයලිය යුතුයි කියලා. එහෙනම් සබ්බ ලෝකේ අනතිරත කියලා කියන්නේ සතර ජීවිතේම සාම කලාතුරකින් Taman ලැබෙන ක්‍රමවේදයක් විනත් මේ ජීවිතේ මේකට යන්නේ. බුදුජානනාථගේ ධර්මයේ සමාන කරව මේ ඇසුරෙන් කරන මේ ධර්ම දේශනාව තුළ අපි බලාපොරොත්තු වෙන්නේ මේ දේශනා කරන මේ දේශනාවට අනුව ජීවිතේට ওই සංඥා එකතු කරගන්න තියෙනවා. සබ්බ සංකාරයේ යන සංඥා. සියලුම සැකසීමක් මේ ලෝකේ තියෙනවා. මොතන හරි මොනියම් හෝ දෙයක් මේ ලෝකේ මට අදාළ වුවත් මට අදාළ නොවුවත් මේ ලෝකේ කොයි තැනක හෝ තුන් ලෝකයේ කොයි තැනක හෝ යමක් සැකසෙනවාද හේතු ඇතුව ඒ සැකසෙන හැම දෙම හැම දෙම අනිත්‍යයි කියලා Tamanට තියෙන සංඥාව. එහෙනම් ඉතින් මෙතනින් තව දැනකට දුවන් දුවමනාවක් ඇති වෙනවද? එහෙම සංඥාවක් තියෙනවද? නෑ. මෙතන හොඳ නෑ කියලා අතන මෙතන දුවන. ලැබිලා තියෙන දේ හොඳ නෑ කියලා තව තව දේවල් ප්‍රාර්ථනා කරන. ඒ දේවල් හඹාගෙන යන. මට ලැබිලා තියෙන දේට වැඩිය අනිත් අයගේ දේවල් හොඳයි කියලා සිතුවිලි ඇති කරගෙන මහා ප්‍රාර්ථනාවන් අදිස්ථාන ඇති කරගෙන ඉදිරියට ඉදිරියට තල්ලු වෙලා යන මේ හිත යන්නන් වාලේ යන මේ හිත කොහේදියක් තියෙන්නේ අනිත්‍ය දෙයක්මයි. කොතන සැකසෙන දෙයක් තිබුණත් ඒක පිපිරෙන බැලුමක් වගේ. එහෙනම් පිපිරෙන බැලුමෙන් මට ඇති බලක් නෑ. අන්න ඒ වගේ මුළු ලෝකයම සියලු ලෝකය අනිත්‍ය ස්වභාවයේ සියලු ලෝකයේ යම් දෙයක් සැකසෙනවද එක තැනකවත් නිට්ටයව ඒක සැකසෙන්නේ නෑ කියලා ලෝකයම අරමුණු කරගත්ත මහා ප්‍රබල හැඟීමක් Tamanට ජනිත කරගන්න විදිහ කොහොමද කියලා මේ සූත්‍ර ධර්මයේ සඳහන් කරලා තියෙනවා. අවසාන වශයෙන් Taman ළඟම තියෙන යමක් භාවිතා කරගෙන Tamanව අවබෝධ කරගන්න ක්‍රමේ. Taman ළඟම මේ වෙනකොට ක්‍රියාත්මක වෙන හැබැයි මෙච්චර වටින දෙයක් කියලා දන්නේ නැත්. ඔය ළඟ තියෙන හුස්ම භාවිතා කරගෙන පින්නත් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න ආකාරයට යන කම්ම දේශනා කරලා තියෙන ක්‍රමයක් මේ සුත්ත දේශනාවේ තියෙනවා. ඉතින් මෙන්න මේ සංඥා 10 ගිහිල්ලා ආනන්ද හාමුදුරුවන්ට මතක් කරලා ගිහිල්ලා මේ සංඥා 10 දේශනා කරන්න ගිරිමානන්ද හාමුදුරුවෝ කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ රහත් ඵලයේ පිහිටලා ඉච්ච කෙනෙක් නෑ. පෘථග්ජන ස්වභාවයේ ඉච්ච කෙනෙක්. හැබැයි මේ වෙනකොට අපි දන්න තව කාරණාවක් තියෙනවා. බොහෝ දෙනා අසලින් වුණාම බොජ්ජංග පිරිස දේශනා කරනවා. හොඳ වෙනවද? බොජ්ජංග පිරිස දේශනා කරපු ගමන් හොඳ වෙනවද? ලෙඩාට හොඳ වෙන්න තියෙන ඉඩ කඩක් මේ කාලේ නම් බොහොම අඩුයි. ගිරිමානන්ද සූත්‍රයත් පිරිත් පොතට දාගෙන තියෙනවා. නේද? පිරිත් පොතට වැඩියෙන් එකතු වෙලා තියෙන්නේ සෙත් පිරිත් වගේ ඒවා ලෞකික ජීවිතයට ඕන කරන වැඩිපුර දේවල් තමයි පිරිත් පොතට එකතු කරගෙන තියෙන්නේ. මේ ගිරිමානන්ද සූත්‍රයත් එහෙනම් ලෙඩ හොඳ කරගන්න භාවිතා කරන්න පුළුවන්ද බලන්නකො පුතත්ජනම හිටපු ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට මේ පිරිත දේශනා කරපු වෙලාවේ මේ ධර්මය මේ දස සංඥාව දේශනා කරපු වෙලාවේ රෝග අඩු වුණා කොහොමද මොජ්ජංග පිරිත් දේශනා කරනකොට රෝග අඩු වුණා උතුම් බුදුරජාණන් වහන්සේ මොජ්ජංග බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙනත් බොජ්ජංග සූත්‍රයේ දේශනා වෙච්ච අවස්ථාවක් තියෙනවා. එහෙනම් කොහොම වෙන්න ඕනද කියලා උපකල්පනය කරන්න පුළුවන්ද මේක? කෙනෙක් වින්නත්නි මේ සංඥා වර්ධනය කරලා තිබුණා. මේ සංඥාවන් වඩලා තිබුණා. මෙන්න මේ සංඥාවල් වැඩි වීම හේතුවෙන් නැත්තම් බෝධි අංග වර්ධනය කරලා තිබුණා. ඒ හේතුවෙන් කායි කායික වශයෙන් මානසික වශයෙන් මේ දැනත්තාට කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය ඇති වෙනවා. ඒ වගේම මේ චිත්ත චෛතසිකයන්ගේ පස්සද්ධිය විතරක් නෙවෙයි මේ රූපකයෙහි බව මහා ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ කාටද? නිකං අහගෙන ඉන්න කෙනෙකුට නෙවෙයි. ඒවා වර්ධනය කරලා තියෙන කෙනෙක් ඊළඟ වෙලා හිතියොත් ඉන්නත් මේ අන්නේ වගේ තැනැත්තෙකුට නම් මේ දිරිත ශ්‍රවණය වෙනකොට තමන්ගේ ඒ කළගත්තා වූ දේවල් නැවත නැවත ඉස්මතු වීමෙන් ඉඳලා මේ අපනීක හොද කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක විය යුතුයි වෙලා තියෙන දේ. වෙනනම් දෙයක් වේද දැනෙන්න නෑ. ඒක පෞද්ගලික ධර්ම මතය. එහෙමනම් ඒවා ඔක්කොම පැත්තක තියලා. ඒ ඒ ගැන මතක් කිරීමක් විතරයි මෙතන තියෙන වැදගත් කාරණාව ඒක නෙවෙයි. හිත පෙරලන ධර්මයක් හම්බලා තියෙනවා. මොකද හිත පෙරලන කිව්වේ? යටි කුරු වෙලා තිබ්බ දෙයක් විකුරු කරන වැහිලා තිබ්බ දෙයක් අරින අඳුරේ තිබ්බ තැනකට ආලෝකය ලැබෙන වැරදි ගමන් මාර්ගයෙන් ගිය කෙනෙකුට නිවැරදි ගමන් මාර්ගය ලැබෙන අන්න ඒ වගේ මෙතුවක් කාලයක් වැරදි වැරදියට තිබුණා වූ මගේ තුල ජනිත වෙන සංඥාවන් නිවැරදි කරගන්න ක්‍රමවේදයක් ලැබිලා තියෙන ධර්මයක් සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් එකක් හරි ග්‍රහණය කරගන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. එකක් හරි ග්‍රහණය කරගන්න ඕනේ. ඊළඟට මේ පැය කිහිපේ අපි මේක කතා කරනකොට වෙනවත් මේ කතා කරන ඔක්කොම නම් කවදාකවත් සකස් කරගන්න හම්බෙන්නේ නැහැ. මේ දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙන යමක් තියෙනවා. ඒ තමයි මේ ඇත්තන්ට අදහසක් පහළ වෙන්න ඕනේ. ආ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල අහවල් අහවල් තැන මගේ ගැටලුවට විසඳුම තියෙනවා කියලා කාට හරි දැනුවා. මේ සූත්‍ර ධර්මයේ තුල මගේ ගැටලුව විසඳීමක් තියෙන. එහෙනම් මට මේක හොයාගන්න පුළුවන් පසුහාරේ. මම හැමදාම තනි වෙලා නැහැ. මම අසරණ නැහැ. මේ තියෙන මේ තියෙන චින්තන ස්වභාවයත් එක්ක දැවි දැවි පිච්චි පිච්චි මිරිකි මිරිකි ඉන්න දුකෙන් මිරිකි මිරිකි ඉන්න අවශ්‍ය නැහැ. මේ ඔක්කොම චිත්තසංතාණයෙන් අයින් කරගන්න විදිහක්, නැති කරගන්න විදිහක්, වැරදි නිවැරදි කරගන්න විදිහක් තියෙනවා. එහෙනම් ඉතින් මට ආයතවත් මගේ ළඟ අසරණකමක් නැහැ කියන තැන දන්නවා. කල යුතු දේ දන්නවා. සූත්‍ර ධර්මයේ කල යුතු දේ මොනවට පැහැදිලි කරලා තියෙනවා කියලා මම නැවත වාරයක් අවධාරණයෙන් කියනවා. කල යුතු දේ මොනවට පැහැදිලි කරලා තියෙනවාය කියලා අවධාරණයෙන්ම කියනවා. එහෙමනම් අපි දැන් තව තවත් මේ ගැන කිය කිය ඉන්න ඕනේ නැහැ. හිමින් කරේ දිගහැර ගන්න බලමු. අපිට පුළුවන් ශක්තියෙන් කවදාකවත් බුදු කෙනෙක් මේ ලෝකෙට දේශනා කරපු ධර්මයක් වින්නත් තවත් කෙනෙකුට ඊට සමීප කරන්නවත් පුළුවන්කමක් නැහැ. ඒකින්ද හැමදාම අපි මතක් කරනවා මේ දේශනා කරන්නේ සූත්‍ර ධර්මයේ ඇසුරෙන් කෙරෙන සූත්‍ර දේශනාවක් කියලා. මහා මේරු පර්වතය නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයේ ඒ අදල කුමිලියන්තුවක් තරමටවත් අපිට පුළුවන්කමක් නැහැ ඒ එවැනි සූත්‍රයකට සාධාරණයක් ඉෂ්ට කරගන්න. නමුත් ඒ ධූවිලියන්වලට වඩා පොඩි කුංචි ධර්මය අපිට මහා මේරු පර්වතයකට වඩා වටිනවා. ඇයි මේ මහා මේරු පර්වතයකට වඩා වටින්නේ? තියෙනා වූ දුක්ඛන්ද නිවාගන්න සසර ජීවිතයේ විඳින්න තියෙන දුක්ඛන්ද නිවාගන්න අවශ්‍ය කරන මාර්ගය ඒ කුංචි ධර්මය තුල උනත් එකකට එකක් ගැළපෙන විදිහට තියෙන බව හොඳට දැනෙන නිසා එකකට එකක් ගැළපෙන විදිහට තියෙන බව හොඳට දැනෙන නිසා අපිට මේ කුංචි දූවිලි අංශුවක්වත් තරම් නැති ඒ ධර්මය අපිට හැබැයි මහා මේ පරදයක් තරම් වටිනවා බුද්ධ ශාසනයේ එක කුදු වදනකට තමන්ගේ ජීවිතය තමන්ගේ හිත රුවාගත්තොත් වෙනත්නි ඒ බුදු එක බුදු වදනකට අනුව නිබඳව নিরතුරුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න වැඩපිළිවෙලකට දෛනිකව කටයුතු කරොත්, නිරතුරුව කටයුතු කරොත්, එපමණක් හොඳටම ඇති උතුම් නිර්වාණ සාන්තිය දක්වාම යන ගමනට. ඉතින් එවැනි වූ උත්කෘෂ්ඨ වූ, එවැනි වූ අద్భుත වූ, ආශ්චර්ය වූවත් වූ ඒ උතුම් ධර්මයක පළවෙනි දිගහැරම මෙන්න මෙහෙමයි. කතමාචානන්ද අනිත්‍ය සංඥා ඉදානන්ද බික්ඛු රුක්කමූලගතෝවා අරඤ්ඤගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉති පටිසංසිද්ධති රූපං අනිච්ඡං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති ඉති ඉමේසු පංච පාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විරති කියලා තමයි පළවෙනියෙන්ම සඳහන් කරලා තියෙන්නේ එකින් එක වෙන වෙනම පංච උපාදානස්කන්ධයන් කෙරෙහි අනිත්‍ය සංජීව වාසය කරනවා ඉන් අනතුරුව පංච උපාදානස්කන්ධයන් කෙරෙහිම අනිත්‍ය සංජීව වාසය කරනවා යම් කෙනෙක් කොහොමද අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා ඉති පටිසංචිත්තති අරඤ්‍යයක් කියන්නේ මොකද්ද කියලා මේ අත දන්නවා. දුක්ඛ මූලයක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. ශුන්‍යාගාරයක් කියලා කියන්නේ ඔය අර්ථ තුනෙන්ම කියන්නේ Tamanට බාධා වෙන්නේ නැති භාවනාවට සුදුසු පරිසරයක් හොයාගන්නවා කියන එකයි. ඒක අරණ්‍යයක්, ඒ කියන්නේ ග්‍රාමයෙන් ග්‍රාමවා ග්‍රාම වාසයෙන් බොහෝම දුරට තියෙන එකක්. එහෙම නැත්නම් ඒක රුක්ක මූලයක්, නිදහසක් තියෙන ගහක් යටත් එහෙම නැත්නම් ඒක ශුන්‍යාගාරයක් මිනිස්සෙයින්ගේ වාසයෙන් තොර තැනක්. මනුස්ස සද්දයෙන් තොර තැනක්. එවැනි තැනකට ගිහිල්ලා නුවණින් විමසනවා. රූපය ගැන නුවණින් විමසනවා, වේදනාව ගැන නුවණින් විමසනවා, සංඥාව ගැන නුවණින් විමසනවා. ඒ නුවණින් විමසන්නේ කොයි විදිහේ කාරණාවක්ද? මේක නිට්ටයද අනිත්‍යද බව. නිට්ටයද අනිත්‍යද බව. රූපං අනිච්චා වේදනා අනිච්චා ආදී වශයෙන් පොඩ්ඩ මෙහි කරනවා. දැන් බලන්න. අපි මේ ලෝකයට බැඳිලා තියෙනවා. මේ බැඳෙන වැඩපිළිවෙලේ එක තැනක් ගැන බලන්න. අම්මේ දරුවෙකුට බැඳිලා ඉන්නවා. මොනවටද මේ බැඳිලා තියෙන්නේ? මොකද්ද? මෙන්න බලන්න. අම්මා දරුවා දිහා බලනකොට පින්වත්නි අම්මා දරුවා දිහා බලනකොට ඒ බලන වෙලාවේ එතන සිද්ධ වෙන සංසිද්ධිය ගැන විමසන්න පොඩ්ඩක්. බොහොම ලෙන්ගතුකමක් තමන්ගේ හිතේ තියෙන ආදරයක් තියෙන දරුවෙක් දිහා අම්මා බලනවා. බලනකොට අම්මට ඉස්සෙල්ලාම පේන්නේ මොකක්ද? කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී දේවල් වලින් හැදිච්ච කෙටියෙන්ම කියනවා නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් උපන් নানা ප්‍රකාර කොටස් කුණුක කොටස් ඒ කුණුක කොටස් ටික තමයි දකි. ඒ කුණුක කොටස් ටික දකින්න ඒ කුණුක කොටස් විතරක් නෙවෙයි තියෙනවා ඒවා එක දිගට තියෙනවද? දරුවාගේ රූප කොටස ගත්තොත් එහෙම ඒවා වෙනස් නොවි තියෙනවද? එක පැත්තකින් ඒක පිළිකුල් වස්තු. අනිත් පැත්තෙන් ඒක අර ගහෙන් වැටුණා මදිවට නේද ගුණෙකුත් අරිනවා වගේ දෙකක් එකට එකලා. නේද එක පැත්තකින් පිළිකුලයි. පිළිකුල් වස්තු අනිත් පැත්තේ හැම වෙලෙම වෙනස් වෙන දේවල්. එතකොට පිළිකුල් දේ කෙරෙහි හෝ වෙනස් වෙන දේවල් කෙරෙහි හැම වෙලෙම වෙනස් වෙන දේවල් කෙරෙහි මේ අම්මට සතුටක් උපදිනවා නේද? ඒ අම්මට සතුටක් උපදිනවද නැද්ද? ඒ අම්මට සතුටක් උපදිනවා. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕනේ ඒක හරිද? ඒක හරිද? එහෙම සතුටක් උපදින එක හරිද? හරි දෙයක්ද වැරදි දෙයක්ද? ඒක බොහොම වැරදි ඒක විය යුත්තක්ද නොවිය යුත්තක්ද? ඒක නොවිය යුත්තක්. එහෙනම් මේ කැඩිලා බිඳිලා යන රූපය කෙරෙහි විනාශ වෙලා යන නැති වෙලා යන පළුදු වෙලා යන රූපය කෙරෙහි අම්මාට මේක කෙරෙහි සතුට ඇති වෙන්නේ ඇයි? අනේ මේක මට ලැබුණා මේක කැඩෙන්නේ නෑ මේක බිඳෙන්නේ නෑ මේක පළුදු වෙන්නේ නෑ කියලා කියන අදහසක් තියෙන හින්දාද නැත්නම් එහෙනම් මේ අම්මා අනිත්‍ය දැනගෙන ඉඳලා අනිත්‍යයි කියලා අහලා නම් ඉඳලා. හැබැයි ඒක දැනගෙන ඉඳලා දැනගෙන ඉඳලා නෑ. එහෙනම් යම් විදිහක මේ අම්මා දන්නවනම් මේ මගේ ඇහැ ඉදිරියේ මේ පේන රූපය. ඒ අම්මට ඒ රූපය දකිනකොට මොහොතක්වත් මේක තියාගන්න පුළුවන් කමක් නැහැ. මේක හැම වෙලේම වෙනස් වෙන එකක්. හැම වෙලේම කැඩලා බිඳලා යන එකක්. හැම වෙලේම නැති වෙන එකක්. හැම වෙලේම මේක විපරිණාම ස්වභාවයටපත් වෙන එකක්. සීත උෂ්ණ ආදියෙන් වෙනස් වෙන එකක්. ආන් මේ විදිහ දකින්නකොට පින්නන්නේ අන්න ඒ වගේ සංඥා ඇති වෙනවා. මේ රූපේ ප්‍රාර්ථනා කෙරෙයිද ඒ අම්මතු? මේ රූපේ මට අනාගතේ මේ විදිහට තියාගන්න පුළුවන් කියලා අදහසක් එයිද? එන්නේ නැහැ. එහෙනම් දැන් අඩුපාඩු තේරෙනවද? මොකක්ද අඩුපාඩු? හරි. දන්නේ නැද්ද? ඉතින් දැන් දැනගත්තනේ. හැබැයි ඔය කල්නොත් දැනගෙන තිබ්බනේ. අන්න කාරණාව. හරියටම කළ යුතු දේ බලන්න මම මේ කිව්ව ටික කලින් දැනගෙන හිටියේ නැද්ද? දරුවෝ මැරෙනවා කියලා දැනගෙන හිටියා. මේවා පොළොවට එකතු වෙනවත් කියලා දැනගෙන හිටියා. මේක ධාතු හතරෙන් හටගත්තු දෙයක් කියලා දැනගෙන හිටියා. මොකද ඒ වුණාට ඒ දැනගෙන හිටියට එවැනි සංඥාවක් හිතේ ආවේ නැත්තේ ඇයි? හිතේ ආවේ නැත්තේ දැන් හොයන්න ඕන කාරණා මොකද එහෙම එකක් එන්නේ නැත්තේ අපේ එවැනි සංඥාවක් දැනගෙනත් එන්නේ නැහැ දැන් අපි ඉස්සෙල්ලා කිව්වා දැනගත්තොත් සංඥාවල් ඇති වෙනවා කියලා දැන් එන්න මැරෙනවා කියලාත් දන්නවා හැම දෙයක්ම දන්නවා හැබැයි මෙතන ඒ සංඥාව ඇති වෙන්නේ නැහැ මොකද අන්න පින්වත්නි මේකට බාධා කරන තව කාරණාවක් තියෙනවා. Tamanගේ අවබෝධය වහන, Taman දන්න දේ වහන, ලෝකේ ඇත්ත తත්වය ආවරණය කරන තව කාරණාවක් තියෙනවා. ඒ තමයි අකුසලය කියලා කියන්නේ. අකුසලයේ පහළ වීමත් එක්ක දන්න දේ වහලා දානවා. ඇත්ත වැහෙනවා. ආන්ගේම ස්වභාවයක් අකුසලයේ තියෙනවා. දරුවෙක් කියන්නේ කියනවා ලෝභය කියලා කියන ආදරය කියන අකුසලය. ආන්ගේ අකුසලය තියෙන හින්දා එයා ගන්න අනිත්‍ය එයාට ආවරණය වෙනවා. ආවරණය වෙලා මේ නියම සංඥාව අයින් වෙලා වැරදි සංඥාවක් වෙනවා. ඔය කිව්වට දැන් අනිත්‍යයි කියලා දන්නවා. ඔය කිව්වට මේක නම් වැරෙන්නේ නැහැ. නේද ඔය කිව්වට මේක මැරෙන එකක් නෙවෙයි. අපේ අම්මා නම් මැරෙන්නේ අනිත් අම්මලා මැරුණා. අපේ තාත්තා නම් මැරෙන්නේ අනිත් තාත්තලා මැරුණා. අපේ දරුවෝ නම් මැරෙන්නේ අනිත් දරුවෝ මැරුණා. මැරෙනකන් හරි මාත් එක්ක ඉන්නවා. අන්තිම දවසක් හරි ඉන්නවා. දෙකක් හරි ඉන්නවා. තුනක් හරි ඉන්නවා. හතරක් හරි ඉන්නවා. ඒකේ කොන ගැන හිතන්න කැමති කැමති නෑ. අර බලන්න. කොහේරි යන්න ලෑස්ති වෙනකොට දරුවෙක් කියනවා ගිහින් එන්නම් කියලා. ආන් සංඥාවක් ඇති වෙනවා මට යන්නම් කියලා කියනවා. ගිහින් එන්නම් කියලා නෙවෙයි අම්මට හරි තාත්තට හරි කියලා මං යනවා අම්මේ කියලා. එතකොට මොකද්ද කියන්නේ? යන්නම් කියන්න එපා. ගිහින් එන්නම් කියන්න කියලා. ඇයි ඒ සංඥාවටවත් කැමති නැහැ. ඇයි අන්න අර ලෝභය කියන අකුසලය Taman ළඟ ඇති වෙලා තියෙනකොට අරක අභිබවා මේ වැරදි සංඥාව නැగిලා එනවා. එහෙනම් ඒ වැරදි සංඥාව ඒක අභිභවා නැగిලා එනවා නම් යමක් අභිභවා යමක් නැగిලා එනවා නම් යම් කිසි විදියකින් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් යමක් මෙනෙහි කළොත් වින්වත්නි නිවැරදි මානසිකාරයක් ඇති කරගත්තොත් අර ලෝභය අභිභවා අකුසලය අභිභවා ඒ මෝහය ඇති කරවන අකුසලය අභිභවා තමන්ගේ මේ සංඥාව වර්ධනය වෙන තත්යකට හිතපත් කරන්න නම් දන්න දේ අරගෙන මොකද කරන්න ඕනේ? නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි නොකරපු නිවැරදිව මෙනෙහි නොකරපු යෝනිසෝ මනසිකාරයක් ඇති නොකරගත්ත සාපය තමයි තමන්ව මේ වැරදි මුලාවට දාන්නේ. හැඟීමක් මදි නිකන් තිබුණාට අපි ඒ හැඟීම ප්‍රබල කරගන්න ඕනේ. ඒ හැඟීම ප්‍රබල කරගන්න ඕනේ. ප්‍රබලව තමන්ගේ තුලින් හැඟීමක් නැగిලා එන්න නම් ඒ හැඟීම ප්‍රබල කරගන්න නම් ඒක නැවත නැවත නැවත නැවත භාවිතා කරන්න ඕනේ බහුලව. භාවිතා කරන්න ඕනේ බහුලව. එහෙනම් රූපය අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ මොකද කරන්න කිව්වේ කියලා දුක්ඛ මූලයක් අරණ්‍යයක් ශුන්‍යාකාරයක් හොයාගෙන ගිහිල්ලා නුවණින් විමසන්ද නැවත නැවත නැවත නැවත යෙදෙන්න මොනවා මොනවා හේද යෙදෙන්නේ මේක අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියන බව නුවණින් විමසන්න ඕනේ රූපය නුවණින් විමසන්න ඕනේ එහි විදි විදි යන වෙන පිටක් වාගේ විදි විදි යන රූපයක් අතර තියෙනවාය දැන් මේ එනකොට ආපු අයද යන්නේ නෑ මේ රූපේ හැම වෙලෙම හැම වෙලෙම මේ රූපේ විපරිණාමයටපත් වෙනවා මේ රූපේ හැම වෙලෙම විපරීත වෙනවා නැති වෙලා යනවා කැඩෙනවා බිඳෙනවා මොහොතක්වත් තියෙන්නේ නැහැ. ඒ තරම්ම වේගෙන් නැති වෙලා යන එකක් කියලා නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. ඉතින් ඕක මෙනෙහි කරන්න ගියාම ওই රූපය මිදි මිදි යනවා ශන බංගුලත්වයට දක්වාම කියන දැනට එක පාරකම කෙනෙකුට මෙනෙහි කරන්න පුළුවන්කම නැහැ. ඒකේද රූපයේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරගන්න ඒකේ ඇතිවීම නැතිවීම මෙනෙහි කරගන්න අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේ පළවෙනියෙන්ම අපිට මරණය මෙනෙහි කරන්න කියලා දේශනා කළා. බලන්න මේ එකතු වෙලා තියෙන මේ ශරීරයේ තියෙන මේ ඇට ඇට මිදුළු ආදී එක එක තැන් වලට විසි වෙන හැටි. අඤ්ඤේන හත්ත්‍ත්තිකං අඤ්ඤේන පාදත්තිකං අඤ්ඤේන පිට්ඨිත්තිකං අඤ්ඤේන කට්ඨත්තිකං ඔය විදිහට බලන්න. ඔන්න මෙනෙහි කරනවා පැත්තක වෙලා. මොකක්ද මේ මේ ලැබිලා තියෙන මේ ශරීරයේ හිස් කබල එක පැත්තක, අත් ඇට එක පැත්තක, කකුල් ඇට එක පැත්තකට, කොඩු ඇට එක පැත්තක මේ විදිහට මෙනෙහි කරනවා පින්නත් මොනවද ඒ එහෙනම් පළවෙනියෙන්ම සතිපට්ඨාන දේශනාවේදී නව සීවතික කියලා දුන්න නව ආකාරයක්ම මරණය ගැන මෙනෙහි කරන්න කියලා. මරණයේදී මේක ඉදිමෙනවාය, මේක නිල් වෙනවාය, මේකෙන් පූජා කරනවාය, ওই විදිහට එක එක එක එක පියවරවල් භාවිතා කරමින් මොකද කරේ ඉස්සෙල්ලාම මේකේ සාමාන්‍ය ඕලාරික වශයෙන් තියෙන මේ ශරීරය සම්මතයේ තියෙන ආකාරය සම්මතයේ ඉඳගෙනම කඩා පිළිගන්න කියලා දේශනා කරා. බලන්න ඇයි එහෙම කිව්වේ? අත් ඇටය කියලා කියනවා නම් හිස් කබල කියලා කියනවා නම් ඒක පරමාර්ථ ධර්මයක්ද ඒක සම්මත ධර්මයක්ද? අත් ඇටය හිස් කබල පොඳු ඇටය කියලා කියන්නේ සම්මත කරගත්ත දේවල්ද පරමාර්ථද? සම්මත කරගත්ත දේවල්. එහෙනම් මේ ශරීරයේ ඉස්සෙල්ලා අන්න කෑලි කෑලි වලට බිඳගෙන ඒවා එහෙ මෙහෙ කියලා හොයාගන්න පුළුවන්. ඒක නැවත නැවත මෙනෙහි කරනවා. මරණානුස්මතිය වඩනවා. මරණයේදී මේ ශරීරයට මොකද වෙන්නේ කියලා හොඳින් හොඳින් මෙනෙහි කරගන්නවා. බලන්න ඒ බව හොඳට පසක් වුණාට පස්සේ ඒ පියවර හොඳින් පහු කරාට පස්සේ තේරුණාට පස්සේ මාව මැරෙනවා අනිත මැරෙනවා ඉති අජත්තන්වා බහිද්ධාවා අජත්ත බහිද්ධාවා ඔය විදිහට තමන් අනුන් තමන්ගේ දරුවෝ තමන්ගේ ඥාතීන් තමන්ගේ දෙමව්පියෝ මේ ඔක්කොම මරණයටපත් වුණාට පස්සේ මරණයටපත් වුණාට පස්සේ මේ ශරීරය විදිලා යනවා නැති වෙලා යනවා විනාශ වෙලා යනවා කියලා තේරුණාට පස්සේ එතනදී ඉඳලා බුදුරජාන් වහන්සේ ඒක හොඳට අපිට හිතේ නැගුණාට පස්සේ පින්නත් මේ එතන ඉඳලා දේශනා කරනවා සම්මුදය ධම්මානුපස්සීවා කායස්ස වය ධම්මානුපස්සීවා කායස්ස සමුදය වය ධම්මානුපස්සීවා කායස්ස එහෙනම් තේරෙනව නේද එක පාරටම කුංචිම තැනට වැටෙන්න බෑ. පියවරෙන් පියවර පියවරෙන් පියවර තමන් ඉස්සරහට ගන්න ඕනේ. ඉතින් දැන් මරණානුස්සතිය හරියට වඩනවන නැත්නම් නවසීවතික වැඩුවනම් කෙනෙක් දකින්නකොට මතක් වෙන්න ඕනේ සංඥාවක් විදිහට මෙයා මැරෙනවා කියලා. මෙයාගේ මේ අත් ඇටේ දවසක එක පැත්තක. දැන් මං කෙනෙක්ව දකින්නකොට එයාව දකින්නට එකපාරට ගෝයේ තියෙන හිස් කබල එක පැත්තක දවස. ඈ පොදු ඇටේ එක පැත්තක. අත් ඇටේ එක පැත්තක. වකු ඇටේ එක පැත්තක. ගෝයේ ටික ඔක්කොම මේ පොළොවට පස්සෙලා යනවා කොයි වෙලාවක් හරි කියලා. ආන් ඒක සංඥාවක් විදිහට එන්න ඕනේ. ඒක මරණ සංඥාවක්. මේ රූපය කෙරෙහි අන්න එහෙම හැඟීමක් ඇති වෙන්න ඕනේ. දැන් මම අහනවා මේ අයගේ අද දවසේ එහෙම එකක් වුණාද? අද කී දෙනෙක් විතර දැක්කද දන්නේ නැහැ. කැමැති අය ඇලීම් ඇති වෙන අය කී දෙනෙක් විතරද දැක්කද? ඒ එක්කෙනෙක් ගැන හරි මරණ සංඥාව ඇති වුණාද? නැහැ. නේද එක්කෙනෙක් ගැනවත් මරණ සංඥාව දැන් කාපු peerගෙඩිය දකින්නකොට peer සංඥාව නම් හොඳට එනවා. හැබැයි මැරෙන මනුස්සයා ගැන එහෙනම් මොකද මේ වෙලා තියෙන්නේ? එහෙනම් හරි සංඥාව එන්නේ එන්නේ නැහැ. එහෙනම් එන විදිහට මම සකස් කරගෙන නැහැ. මේක අකණ්ඩව කළ යුතු වැඩපිළිවෙලක්. නිබඳව කළ යුතු වැඩපිළිවෙලක්. ප්‍රබල කරගත යුතු වැඩපිළිවෙලක්. ඒක ප්‍රබල නොකරගත්තොත් වින්නත්නි ඒ නිරරදි සංඥාව එන්නේ නැතුව යනවා. ඒකින්ද අපි දැනගන්න ඕනේ මේක ප්‍රබල කරගන්න. ප්‍රබල කරගන්න මොකද කරන්න ඕන? මං අහන මෙයාගේ ඊයේ පෙරේදා එහෙම මරණ මරණානුස්මෘතිය එහෙම වැඩුවද? ඊයේ සතියේ වැඩුවද? නේද වැඩුවා. කොච්චර වෙලාද? ආන් වෙලාව ගැන ඇහුවා. වෙලාවෙන් කවුද භාවනා මනින්නේ? භාවනා කරන කෙනා අරමුණු කරගත යුත්තේ කුමක්ද? වෙලාවද ප්‍රමාණයද ප්‍රතිඵලයද එහෙනම් මරණානුස්සතිය වැඩි යුත්තේ කුමක් වෙනකන්ද මරණ සංඥාව තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ නැවත නැවත ඇති වෙන තුරු මරණ සංඥාව වැඩි යුතුයි එහෙනම් සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට එංගතු අය දකින්නකොට සතුටු වීම වෙනුවට අයියෝ මේ අයව ග්‍රහණය වෙලා මට ඇති ඵලේ කුමක්ද? මේ රූපත් එක්ක තියෙන ගනුදෙනුවේ මට ඇති ඵලේ මොකක්ද? එක්කෝ මගේ මේ රූපය නැති වෙලා යනවා එක්කෝ අරක නැති වෙලා යනවා නැති වෙනකන් මේ කරන ගනුදෙනුවෙන් බලක් නැත කියන අදහස Tamanගේ හිතේ ජනිත වෙන තුරු මේ ජනිත වෙච්ච සිතුවිල්ල නැවත නැවත නැවත නැවත නැවත නැවත රූපයක් මතක් වෙන කල්හි Taman කැමති කෙනෙක්ව මතක් වෙනකොටම එවැනි අදහසක් මොන මොන ප්‍රයෝජනයක්ද මොන වැඩක්ද මොන ඇලීමක්ද කියලා කලකිරීම සහගත හිතක් Tamanගේ හිතේ නැగిලා එන ස්වභාවයට පත් වෙන තුරු පින්නත් මර සංඥාව වැඩි යුතුයි ආංකල යුක්ත ඒ පාරවල මුස්ලිම් භූත වුණා වගේ වුණා. ඇයි මේ පුංචි දෙයක් කියලා. ඇයි දැන් හා හරි හරි. නොමිලේම වගේ සංඥා වෙනස් කරගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්න වගේ හැදුවේ කියලා තමයි කලින් හිතාගත්තේ. මේ දැයි ඔක්කොම සංඥා වෙනස් කරන ක්‍රමයක් තියෙනවා කියලා. නමුත් නොමිලේම තමයි සීලියදමක් නෑ මෙනෙහි කිරීම විතරයි. මෙනෙහි කිරීම විතරයි හැබැයි මේක අමාරුයි. අමාරු වුණත් කළ යුතුයි. සසර ජීවිතේ කවදා හරි කරන්න වෙන දෙයක් නම් පින්නත් නෑයි තවත් කල් ඉන්නේ. කොච්චර දේවල් උදේ ඉඳන් හැන්දෑ වෙනකම් මෙනෙහි කර කර ඉන්නවද? මේකේ තේරුම උදේ ඉඳන් හැන්ද වෙනකම් භාවනා කර කර ඉන්න කියන එක නෙවෙයි. භාවනාවේදී මේක ප්‍රබලව තමන්ගේ තුල ජනිත කරගෙන තමන් අදිස්ථානයෙන් නිබඳවම මෙවැනි හැඟීම් හැඟීම තුල සතර ඉරියව්වේදීම වාසය කරන්න අවශ්‍ය කරන විදිහට හිත සකස් කරගන්න ඕනේ. එක පැත්තකින් එහෙම කරගත්තාම කියනවා සිහිය පිහිටවා ගත්තාය කියලා. සතිපට්ඨානය කියලා දේශනා කරා. අනිත් පැත්තකින් තව පැත්තකින් දේශනාවේ තියෙනවා සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණ. හිත පිරිසිදුව තියාගන්න කුසලයේ උත්පාදනය කරගෙන කියලා. එතකොට කොහොම හිත පිරිසිදුව තියාගන්නද හැම අකුසලයක්ම මහා අපිරිසිදු ගොඩක්. හැම ලෝභ මාත්‍රයක්ම, දේශ මාත්‍රයක්ම, මෝහ මාත්‍රයක්ම පින්නත් හිත අපිරිසිදු කරනවා. එහෙනම් මේ මරණ සංඥාව හෝ මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන හැම එකක්ම පින්නත් ප්‍රබල කරගන්න ඕන තමන්ගේ හිත තුළ. ආන් එහෙම ප්‍රබල කර ගැනීමෙන් තොරව මේක නැවත නැවත සංඥාවක් විදිහට නැගෙන්නේ නෑමයි. නැගෙන්නේ නැත්තම් සංඥාවක් විදිහට නැගෙන්නේ නැත්තම් අර විපරීත සංඥාව අර අකුසලයට මේ කුසල සංඥාව නැති වෙලා ආයතරයක් අකුසල යෙදීමත් එක්ක මොකද වෙන්නේ සංසාර ජීවිතයේ දුක් ගොඩක් එකතු කරගන්නවා ඒක අකුසල මාත්‍රය පින්වත්නි හරියට ඉහළට පීනගෙන යන කෙනා වගේ ওই සිහිය පිටවා ගත කෙනා. ගඟක් දිගේ ඉහළට පීනගෙන යන කෙනා වගේ. ඒ කෙනාට ටිකක් හරි මහන්සි වෙලා එක තැනක රැඳිලා ඉන්න ඕන කියලා හිතනවා කියන්නේ. පීනගෙන යන කෙනාට එක තැනක රැඳිලා ඉන්න ඕනේ කියලා හිතනවා. එක තැනක රැඳිලා ඉන්න ඕන නම් ඒත් වීරයක් තියෙන්න ඕනද නැද්ද? වීරය අතහැරුණොත් වින්නත් නේ ගව් ගානක් ආය පස්සට ගලාගෙන යනවා. මං අහනවා දවසේ වැඩිපුර වාර ගානක් ඔය චිත්තසංතානවල ඇති වෙන්නේ කුසල්ද අකුසල්ද කියලා. එහෙනම් කොච්චර පල්ලෙහාට ගලාගෙන යනවද කියලා කල්පනා කරන්න. කොච්චරනම් පල්ලෙහාට ගලාගෙන යනවද කියලා කල්පනා කරන්න. එහෙනම් ඉතින් විශාල කලයුත්තක් තියනවද නැද්ද? මේ අකුසලයක් එක්ක ඉවීමෙන් කවදාකවත් යහපතක් වෙන්නේ නැත්තේ ඇත්ත ආවරණය කරගෙන ඔය ඉන්නේ. ලෝකේ යම් ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත වහගෙන ඔය ඉන්නේ. ඇත්ත වේදේ නෑ මේ හිතට. ඇත්ත දැනෙන්නේ නෑ මේ හිතට. ඇත්ත හැඟෙන්නේ නෑ මේ හිතට. ඇත්ත ආවරණය කරගෙන මේ කරගන්න මේ වහගෙන ගෙවන ජීවිතේ මේ ශරීර අරගෙනගේ සමුදේ වය වශයෙන් මෙනෙහි කරන්න. එහෙම නැත්නම් ධාතු හතර ධාතු හතර හැටියට මෙනෙහි කරන්න. ධාතු හතරෙන් හටාගත්ත තව උපාදාය රූප තියෙනවද? ඒවා ඒ ඒ ඒ ආකාරයේ සත්‍යාකාරයේ මෙහි කරන්න. මේ අත් එක දන්නවා. කරන්න ඕන විදියවල් දන්දාස් මනස්කාරයක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම පිළිකුල් සංඥාවක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. මරණ සංඥාවක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම රූපයේ අනිත්‍ය Tamanට මොනවට පැහැදිලි වෙන දුරු ප්‍රකට වෙන දුරු ඒ බව මෙනෙහි කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා. එහෙම ගියාම කොයි වෙලාවක හරි Tamanට දැනෙනවා මේ රූපය නම් කලකිරියේ රූපය කෙරෙහි අනුස්සයක් නෙවෙයි Tamanටම කලකිරීමක් ඇති වෙනවා පිළිබඳ කොයි විදිහටද වැඩක් නෑ වැඩක් නෑ මේ කිව්වත් කියලා වැඩක් නෑ මේ කිව්වත් කියලා කලකිරීම ඇති වෙනවා අන්න එදාට රූප දැක්කට සතුටු වීම සිද්ධ වෙන්නේ නෑ සතුටු වෙන්නේ නැත්නම් යමක් කෙරෙහි ඇලෙන්නේ නෑ ඇලෙන්නේ නැත්නම් ග්‍රහණය වෙන්නේ නෑ අන්න ඒක හින්දා අපි නිමිතරේ කල්පනා කරලා මේක කල යුක්තක් කියලා තේරුම් අරගෙන කටයුතු කරන්න සූදානම් වෙන්න. හොඳයි. දැන් අර අම්මා එතනින් අපි පටන් ගත්තේ නේද? අම්මා ළමයා දිහා බලලා ඒ ශරීරය කෙරෙහි සතුටු වුණා කියලා. ඒත් එක්ක සමාන්තරවම එතන සිද්ධ වෙන තව දෙයක් තියෙනවා. අම්මට තේරෙන්නේ නැහැ මෙතන මේ සිද්ධ තව සිද්ධි ගොඩක් සිද්ධ වෙනවා කියලා. අම්මා ළමයා දිහා බලාගෙන සතුටු වෙනකොට අම්මා ළමයා දිහා බලාගෙන සතුටු වෙනකොට මොකද එතන සිද්ධ වෙන අනිත් සිද්ධිය එතන සිද්ධ වෙන අනිත් සිද්ධිය ගැන අපි හොඳට දැනගන්න ඕනේ මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා බලන්න.